ඒක තමයි අවසාන සූත්‍රය. ඒ කියන්නේ බාල වර්ගයේ කියන කොටසේ සූත්‍ර 11ක් සංග්‍රහ වෙලා තියෙනවා, එකතු කරලා තියෙනවා. ඒකේ 11 වෙනි සූත්‍රය තමයි මේ අපි මේ මහානවරසතාන සඳහා මුල් කරගත්තේ. මෙතෙන්දී ඇත්තටම කරුණු දෙක උපුටා දක්වනවා නම් සමතයත් විපස්සනාවත්. මෙන්න මේ සමතයයි විපස්සනාවයි කියන ධර්ම දෙක බුදුරජාන් වහන්සේ කියනවා. දේමේ භික්කවේ ධම්මා විඥා භාගිය. මහණෙනි මෙන්න මේ ධර්මයන් දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක නිවැරදි ප්‍රඥාවක් හිතේ දියුණු කරනවා. ඉතින් ඇත්තටම අද ලෝකයේ විවිධාකාර නුවණ දියුණු කරන නාමයෙන් විවිධාකාර දේවල් අපි කරනවා. අපි ඉස්කෝලේ ගිහිල්ලා එක එක දේවල් ඉගෙන ගන්නවා. විවිධාකාර දේවල් හදාරනවා. විවිධාකාර වෘත්තීන් අපි ඉගෙන ගන්නවා. වෘත්තීය ශිල්පීන් ශිල්පයන් අපි ඉගෙන ගන්නවා. ගණිත ගණිතය, විද්‍යාව, භූගෝල ශාස්ත්‍රය নানা ප්‍රකාර විෂයන් රැසක් අද ලෝකේ තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම ඉතින් අපි හිතන්නේ ඔක්කොම මේ සියල්ල අපේ නුවණ දියුණු කරගන්න හේතු වෙනවා කියන එක හිතලා තමයි අපි මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් ඉගෙන ගත්තාම ඉතින් අපිට විභාග පාස් වුණා කියලා ඉතින් වාර්තාවන් හම්බ වෙනවා. ඊළඟට විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා උපාධි සහතික පත්‍ර හම්බ වෙනවා. විවිධාකාර නම් වුණාම අපිට අපිට හම්බ වෙනවා. අපේ නම ටික ටික දිග වෙනවා. කැලි ටික එකතු වෙනවත් එක්ක. ඉතින් අපි හිතනවා මේ හරහා අපි ලොකු බුද්ධිමතෙක් ප්‍රඥාවන්තයෙක් වෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ හැබැයි මෙතන කියනවා නිවැරදි ප්‍රඥාවක් ලැබෙන්න නම් නැත්නම් නිවැරදි ප්‍රඥාවක් අපේ හිතේ දියුණු වෙන්න නම් මෙන්න මේ කරුණු දෙකක් තිබිය යුතුයි. මෙන්න මේ කරුණු දෙක මෙන්න මේ ක්‍රම දෙක යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම් අන්නේ ඒබඳු තනත්තාගේ හිතේ නිවැරදි ප්‍රඥාවක් දියුණු වෙනවා. මොනවද මේ කරුණු දෙක? සමතයත් විපස්සනාවත්. ඒතර අපි ඊයේ සාකච්ඡා කළා යම් පමණකින් යම් කෙටි කෙටියෙන් සමතේ සම්බන්ධයෙන් ඉතින් පුළුල් මාතෘකාවක් අපි ඉතින් වෙලාවේ හැටියට පැයකට වගේ සීමා කළා සමත භාවනාව ගැන පොඩ්ඩක් කතා කළා. මොකද අපිට සමත භාවනාවක් අවශ්‍ය වෙන්නේ. මොකද අපිට විසිරිච්ච හිතකින් බෑ මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න. ඒකෙදී ඊටාම වටිනා ප්‍රකාශයක් බුදුරජාන් වහන්සේ කරනවා සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති පස්සති කියලා. ඒ කියන්නේ යම්කිසි හිතක් සමාහිතනම් ඒකාග්‍රනම් සමාධිමත් නම් අන්නේ බඳු හිතකට හැකියාව ලැබෙනවා මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම සඳහා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාරණය තවත් ඉස්මතු කරලා පෙන්නනවා. එක සූත්‍රයක් එනවා චේතනාකරණීය සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ දසංගනි දසංග නිපාතේ 11 වෙනි නිපාතේ. ඉතින් ඒකෙදිත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාවම කියනවා යම්කිසි සමාහිත හිතක් සහිත පුජ්‍යලයෙක් මේ දේවල් නිරීක්ෂණය කරනවා නම් එබඳු හිතක් සහිත පුජ්‍යලයාගේ හිතේ මේ යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ කියලා චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැලු. කියන්නේ චේතනාවක් පහළ නොකර ගත්තත් හොඳට හිතේ සමාධිමත් භාවය ඒකාග්‍රතාවය තියෙනවා නම් නැවත නැවත මේ සංස්කාර ධර්මයන් හොඳින් සම්මර්ෂණය කරනවා නම් හොඳින් මේ දිහා බලනවා නම් විමසන සුළුව බලනවා නම් මේක හේතුඵල ධමයක් වශයෙන්ම අන්න ඒ හිතේ ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒ හිතේ ඇත්ත ඇටි සැටියෙන් තේරෙන ස්වභාවයක් හට ගන්නවා. එතකොට මෙන්න මේ සමාහිත හිතක් ඇති තැනැත්තෙක් අපිටම යෝගාවචරයෙක්. ඒතර මේ කටයුත්තේ යෙදෙනවා නම් එයාට ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ මේක මේ ප්‍රඥාව දිනු වේවා ත්‍රිලක්ෂණේ වැටහෙවා කියලා නිකන් ප්‍රාර්ථනා කරන්නවත් අවශ්‍ය නැහැ. තමන් ඒ කාරණාවේ ප්‍රායෝගිකව යෙදීමයි අවශ්‍ය වෙන්නේ. කියන අපි මේ දේවල් ප්‍රායෝගිකව යෙදෙන්නේ නැතුව නිකන් පොතෙන් පතෙන් අහගත්ත බලාගත්ත පමණින් මේ දේවල් අපේ වැඩෙන්නේ නැහැ. ඒක හුදු මතුපිට ඥානයක් විතරයි. අපිට පුළුවන් ඉතින් নানা ප්‍රකාර පොත්පත් තියෙනවා. අද අන්තර්ජාලය ඔස්සේ ඕන දෙයක් අරගන්න හැකියාව තියෙනවා. ඉතින් අද එක අතකින් හරි පහසුයි අපිට සුතමේ ඥානයක් ඇති කරගන්න. නමුත් ඒක හුදු මතු පිට අතගෑමක් පමණයි තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කියලා තිනවා අපි මේ ධර්මය මදක් පරිශීලනය කරනවා. උඩින් පොඩ්ඩක් අපි පරිහරණය කරනවා. ඉතින් එතකොට අපිට යම් දැනුමක් එනවා. ඒකෙත් වැරද්දක් නැහැ. නමුත් අපි ගැඹුරට යන්න නම් මේ බුද්ධ වචනය ප්‍රත්‍යක්ෂයක් කරගන්න අපි තුළ ප්‍රායෝගිකව මේ සනාත කරගන්න අපි උත්සාහත් වේ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන කිසිම දෙයක් අපි හදාරන්න නැතුව ඒ හදාරපු දේ අනුව අපි හැසිරෙන්නේ නැතුව හැසිරෙනවත් එක්ක අපි තවදුරටත් මේ දේවල් මේ කියන ගුණයන් මේ කියන කුසලතාවයන් අපේ හිතේ දියුණු කරගන්න නැතුව අපේ හිත ඉබේට වැඩෙන්නේ නැහැ. ඒ අපි බලාපොරොත්තු වුණොත් මගේ හිතේ ඉබේට සතිය දියුණු තුණු වෙලා පැමිණේවා. මගේ හිත ඉක්මනටම සමාධිමත් වේවා. මගේ හිතේ සියලු විපස්සනා ඥානයන් මුහුකුරා යාවා. කියලා අපි බලාපොරොත්තු වුණ පමණින් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ දේවල් නැවතනවද පුරුදු කරොත්, පුහුණු කළොත්, අඛණ්ඩව මේ දේවල් වල යෙදුනොත් පමණක් අන්න මේ දේවල් දියුණු වෙනවා. පින්වත්නි අපි සාමාන්‍යයෙන් රැකියාවක් හොයාගන්න නම් ඉතින් අපිට යම් පමණක උගත්කමක් නැත්නම් අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. අපි ඉතින් එකිනෙකාගේ අතීතයේ දිහා කල්පනා කරලා බැලුවොත් අපි පුංචි කාලේ කොයිතරම්නම් මහන්සියලා ඉගෙන ගත්තද? අපි එකේ පන්තියට යනවා. ඉතින් ඒකේ දෙන ගණන් ටික හදනවා. ඉතින් දෙන මොනවා මොනවා හරි පුංචි පුංචි වැඩ ටිකක් කරනවා. ඉතින් අපි ඒකෙදි සෑහෙන මහන්සි. අපි දෙකේ වන්දිලා නෝ තවත් ටිකක් වැඩි වෙලා වන්න තවත් දෙයක් කරන්න කියනවා. තුනේ පන්තියට යනවා. හතරේ පන්තියට යනවා. ඉතින් දැන් කාලේ හතරේ පන්තියේදී විශේෂත්ව විභාගයකුත් තියෙනවා. ඉතින් අම්මලා තාත්තලාත් මහන්සි වෙනවා. දරුවොත් ඉතින් සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් මේ විදිහට සෑහෙන තරඟකාරීත්වයක යෙදෙමින් මොකද මේ ලකුණු ටිකක් ගන්න. මොකද මේ දැනුමක් ඇති කරගන්න. නැත්තම් හොඳ පාසලකට යන්න. මෙන්න මේ වගේ මේ ලෞකික પરමාර්ථ මේවා තියෙන්නේ. අන්න ඔන්න අපි පහේ පන්තියට, හයේ පන්තියට, හතේ පන්තියට, අටේ පන්තියට මේ හැම එකක් ගානේ මතක් මතක් කරගත්තොත් අපි කොයිතරම්නම් මහන්සිලා පාඩම් කරාද? කොයිතරම්නම් මහන්සිලා අපි ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේ මදි වෙලා අපි තවත් දුරට අමතර ටියුෂන් පන්ති වලටත් අපි ගියාද කියලා පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා අපි කොයිතරම් වෙහෙසිලා තියෙනවද? ඊට අපි තුම ඔන්න අපස උපස් මේ සාමාන්‍ය පෙළත් ඉතින් ඔන්න අපි ලියනවා. අපි තුම ඒකත් සමත් වුණා කියලා. ඉතින් ඒක සමත් වෙන්නත් ඉතින් සෑහෙන තරඟයක් තියෙනවා. සෑහෙන උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි සෑහෙන මහන්සලා තමයි ඔන්න සාමාන්‍ය පෙළ සමත් උනේ. ඊට ඔන්න ඉතින් අපි උසස් පෙළට යනවා. උසස් පෙළට ගිහිලා ඉතින් ඒකත් ඉගෙන ගන්නවා, මේකත් ඉගෙන ගන්නවා. ඉතින් විවිධාකාර තරඟකාරීත්වයක් එතන තියෙනවා. ඉතින් අපි තෝරාගත්ත ඒ ශාස්ත්‍රය අනුව ඉතින් ඔන්න මහන්සි වෙනවා. ගණිතය හදාarpු කෙනා ඉන්නේ ඒ ඔස්සේ මහන්සි වෙනවා. ඊළඟට මේ අනිත් විද්‍යාශීල් ප්‍රහදාරණ අය ඒ ඔස්සේ මහන්සි වෙනවා. වාණිජ පැත්තෙන් ඒ පැත්තෙන් මහන්සි වෙනවා. ඉතින් මේ විදිහට සෑහෙන්න ඉතින් ඒකෙත් පුදුම විදිහට මහන්සි වෙනවා. ඉතින් මේ විදිහට මහන්සි වුණොත් අපි ඒ අනුව කටයුතු කළොත් ඔන්න හොඳට අපි දේවල් ඉගෙන ගත්තොත් හොඳට අපි හිතමු ඒවා ධාරණය කරගත්තොත් ඊළඟට ප්‍රශ්න පත්‍රවලට හොඳට උත්තර දුන්නොත් ඒ තරකාරීත්වයට හරිලන සරිලන පරිද්දෙන් අපි මහන්සි වුණොත් ඔන්න ඉතින් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් මට්ටමකින් ඔන්න අපිට අවස්ථාවක් සැලසෙනවා. ඉතින් පින්වත්නි අපි හිතලා බැලුවොත් මෙන්න මේ අපි කොයිතරම් මෙන්න මේ එකම කාර්යයක්. මම එක උදාහරණයක් ගත්තේ අපේ විශ්වවිද්‍යාලයකට යන්න එහෙමත් නැත්නම් අපිට අපේ අධ්‍යාපනය දියුණු කරගන්න අපි කොයිතරම්නම් මහන්සිලා තියෙනවද? ඉතින් අපි කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒතර මෙබඳු දෙයක් අපි තුමු අන්තිමට අපිට උපාධියක් හම්බ වෙනවා. මේක ගන්න කොයි තරම්නම් අපි පුංචි කාලේ ඉඳන් මහන්සිලා තියනවාද? දහඩිය වගුරුලා තියනවාද? ඉතින් අපිට තේරෙනවා එතකොට අපිට මේ යමක් ලබා ගන්න නම් ඊට අවශ්‍ය කරන හේතුන් ටික සම්පාදනය කරන්න අවශ්‍යයි. අපි ප්‍රාර්ථනා කළ පමණින් ඒ දේවල් සිද්ධ වෙන්නේ අපි ප්‍රාර්ථනා කර කර හිටියා කියලා අනේ මට විභාගෙන් පාස් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරාට අනේ මට විශ්වවිද්‍යාලයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට අපි ඒකට අදාළ කරන හේතු ටික සම්පාදනය කළේ නැත්නම් ඒ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැහැ. විභාගයක් පාස් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. අපි ඒ අදාළ ටික කරේ නැත්නම්. පින්වත්නි ඕකමයි තියෙන්නේ මේ භාවනාව තුලත්. අපි අපේ හිතේ කැලෙස් ටික අයින් වේවා කියලා ප්‍රාර්ථනා කරව පමණින් හිතේ සතිය සමාධිය ප්‍රඥාව වැඩේවා කියලා ප්‍රාර්ථනා කරව පමණින් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ මේ කටයුත්තටත් සෑහෙන වෙහෙස වෙන්න වෙනවා. සෑහෙන මේ කටයුත්තේ යෙදෙන්න වෙනවා. අපි අර වගේ ලෞකික පරමාර්ථයන් සඳහා අවුරුදු 20ක් විතර අපි අපේ ජීවිතයෙන් මිඩවුම් කරන්න අපිට පුළුවන් නම් අපිව මේ සංසාරයෙන් අත මුදවන දෙයක් සඳහා අපිට ගත කරන්න කාලයක් නැත්තම් ඉතින් පින්වත්නි ඒක අපේ තියෙන අභාග්‍යයක්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මම මේ සාමාන්‍ය ලෞකික පරමාර්ථයක් වෙනුවෙන් මේ සමහරලාට මේ රස්සාවක් හොයා ගැනීම වෙනුවෙන් කාකරි උපාධියක් ගැනීමක් වෙනුවෙන් මේ තරම් මං කාලේ නාස්ති කරලා තිනවා. මේ තරම් මං කාලේ වැය කරලා තිනවා. මේ තරම් මං නිදිමරායන පාඩම් කරලා තියෙනවා. මේ තරම් මං පන්ති ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙච්චර මං මහන්සි වුණා නම් මේ හිත සම්පූර්ණයෙන් කෙලෙස් වලින් අත මුදවන මුළු සංසාර දුකකින් අත මුදවන මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැසිරෙන්න අනිබඳු උත්කෘෂ්ඨ પરමාර්ථයක් වෙනුවෙන් උත්තරීතර પરමාර්ථයක් වෙනුවෙන් මම කොයිතරම්නම් කැපවිය යුතුද මට කොයිතරම්නම් කැප වෙන්න අවස්ථාවක් තියෙනවද මම ඒක මම සුළු කොට සලකනවා නම් ඒකට මම වෙලාවක් නැහැ කියලා කියනවා නම් ඉතින් පින්වත්නි ඒක අපේම තියෙන නොදන්නාකම. අපි අපේ මූලිකත්වයේ දීලා තියෙන්නේ මොනවටද කියන කාරණාව ඒ නිසා හිතලා බලන්න වටිනවා. ඒ නිසා අපිට මේ හිතත් එකඟ කරගන්න ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ හිත ස්වභාවයෙන් හරිම වික්ෂිප්තයි. ස්වභාවයෙන් විසිරලා තියෙන්නේ. ඉතින් ඒ බඳු විසිරිච්ච මනසක් ඒකාග්‍ර කරගන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙනවා. ඒකට තමයි අපි මේ විවිධාකාර අභ්‍යාසයන් කරන්නේ. වම දකුණ කියලා පුළුවන් තරම් අන්න පාදයේ අවධානය පවත්වන්න උත්සාහත් වෙනවා. එතෙන්ට හිත එකඟ කරගන්න උත්සාහත් වෙනවා. එතකොට අන්න අතීතයේ පැටලෙන ගතිය අඩු වෙලා අනාගත සිහිනවල අතරමං වෙන ගතිය අඩු වෙලා අන්න හිත එනවා වර්තමානයට. ඔතනින් අපිට පටන් ගන්න සිද්ධ වෙනවා. මොකද අපි කොයිතරම් අපිට දැනුම් සම්භාරයක් තිබුණත් හිතේ සෑහෙන සංඥා ගොඩක් අපි රැස් කරගෙන තිබුණත් ඒකෙන් බෑ මේ හිත වර්තමානයට ගන්න. අපේ තර්ක ඥානය තිබුණ පළියට හිත වර්තමානයේ නතර වෙන්නේ නැහැ. හිත වර්තමානයේ හිටින්නේ නැහැ. හිත වර්තමානයට නොගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රඥාවක් අවදි කරගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අපිට මේ ප්‍රඥාව අවදි කර ගැනීමේ මූලික සුදුසුකමක් වශයෙන් මේ හිත වර්තමානයට ගන්න සිද්ධ වෙනවා. මේ හිතේ විසිරිච්ච ස්වභාවය අයින් කළා මේ හිත සමාධිමත් කරන්න සිද්ධ වෙනවා. මේ හිතේ ඒකාග්‍රතාවයක් හදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවට කාලයක් ගත වෙනවා. ඒවට අපිට කැප වෙන්න සිද්ධ වෙනවා. උදේ නැගිටලා පොඩ්ඩක් සක්මනක් කරන්න සිද්ධ වෙනවා. සක්මනක් කළා ඔන්න හිතේ ඒකාග්‍ර කර ගන්නවා. එතනට හිත ගන්නවා. ඊට ඔන්න ඉඳගෙන භාවනාවක් කරනවා. එහෙම භාවනාවක් කළා මේ හුස්ම රැල්ලක හිත එකඟ කරනවා. එකඟ කිරීම හරහා අන්න අපිට තේරෙනවා දැන් මේ හාත්පස විසිරලා අරමුණු දහස් ගණන් අරමුණු වල පැටලිච්ච හිත ඔන්න දැන් මේ සරල එක අරමුණක ඉන්න අන්න පුරුදු වෙනවා. පින්වත්නි මේ පුරුදු කිරීමක් මෙතන තියෙන්නේ. මේක යෙදීමක් තියෙන්නේ. භාවිතා කිරීමක්, බහුලීකృత කිරීමක් මෙතන තියෙන්නේ. අපි නැවත නැවත මේ දේ කළොත්, නැවත නැවත මේ දේ කළොත් අන්න හිත පුරුදු වෙනවා. අර එළියට දුවන ගතිය අතහැරලා මෙන්න මේ සරල නික්ලේශී අරමුණක ඉන්න. අන්න ඒ බඳු හැකියාවක් ඇති කරගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ හිතේ ඒ මොහොතේදී ඒ කාල පරිච්ඡේදයේ අන්න රාගය යටපත් වෙලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අන්න සමත භාවනාව හරහා හිත වැඩෙනවා. හිතේ තියෙන ඒ පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා කාය මේ කාමච්ඡන්දේ විශේෂයෙන්ම අයින් වෙලා යටපත් වෙලා ඒ වෙනුවට හිතේ චිත්ත ඒකාග්‍රතාවයක් හැදෙනවා. ඒතර චිත්ත ඒකාග්‍රතාවයට තියෙන ප්‍රධාන සතුර තමයි ඉන්න ප්‍රධාන සතුර තමයි කාමච්ඡන්දේ. මේ කාමච්ඡන්දෙන් තමයි අපි ලොකු විචිත්‍රත්වයක් හිලන්නේ. අපිට එක අරමුණක ඉන්න බෑ. හිත හැමතිස්සෙම වෙන වෙන හොඳ හොඳ දේවල් ඉල්ල ඉල්ල කෑ ගහනවා. වෙන වෙන දේවල් වල පයින්නෝ. නමුත් අපේ හිතේ කාමච්ඡන්දය තුනී වෙන්න තුනී වෙන්න අපිට මේ සරල, ඊටාම සියුම්, ඒ වගේම උපේක්ෂා සහගත අරමුණක පවා ඉන්න පුළුවන් ශක්තියක් වැඩෙනවා. ඉතින් අන්න ඒ විදිහට හැකියාවක් හදාගත්තා නම් අන්න බුදුරජාන් වහන්සේ කියන මේ ඒ එබඳු ආකාරයෙන් වැඩෙන හිතේ රාගෝසෝ පහීයති. අන්න රාගය දුර වෙලා යනවා හැබැයි తాවකාලිකව. ඊළඟට එබඳු හිතක් తాවකාලිකව අන්න ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් විමුක්ත වෙන්න පුළුවන්. කියන්නේ දැන් ඒ හිතේ රාග දේශ මොහයන් తాවකාලිකව යටපත් වෙලා දැන් ඒ හිතේ නැහැ කිසි පටු ස්වභාවයක්. ඒ හිත දැන් ආත්පස විවෘත වෙලා අන්න චේතෝ විමුක්ති මට්ටමක් හදාගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ කියනවා අන්න සමත භාවනාව හරහා. එනිසා අපි ඊයේ උදාහරණයක් වශයෙන් මතක් කරගත්තේ මේ මෛත්‍රී මෙත්තා චේතෝ විමුක්තිය සම්බන්ධයෙන් කොහොමද මෛත්‍රී භාවනාවක් කරහා කෙනෙක් මේ මෙත්තා චේතෝ විමුක්තියක් ඇති කරගන්නේ කියන කාරණාව. ඉතින් මේකට මෛත්‍රියම අවශ්‍ය වෙන්නේ අපිට ආනාපාන සතිය හරහාත් මේ කටයුත්ත කරන්න පුළුවන්. ආනාපාන සතිය හරහාත් කෙනෙකුට ඕනනම් සමත පැත්තෙන්ම උනත් යන්න පුළුවන්. ඒකට ගිහිල්ලත් මීටත් වඩා මෛත්‍රී භාවනාවටත් වඩා ගැඹුරකට ගිහිල්ලා ධානා මට්ටම් වලටත් ගිහිල්ලා ඔන්න ලොකු චේතෝ විමුක්ති මට්ටමකට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අද මම කල්පනා කරේ මේ සමතය ගැන අපි ඊයේ ටිකක් දුරට කතා කළා. ඒ වගේම අදත් කෙටියෙන් විපස්සනාව ගැන කතා කරන්න. ඔන්න විපස්සනාව ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. විපස්සනා භික්කවේ භාවිතෝ කිමත්තං අනුභවති. දැන් මේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ විපස්සනා භාවනාවක් කිරීම තුළින් කොමන අර්ථයක්ද ලැබෙන්නේ? පඤ්ඤා භාවියති. අන ප්‍රඥාව වැඩෙනවා කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඊළඟට පඤ්ඤා භාවිතා කිමත්තං අනුභවති. මේ ප්‍රඥාව දියුණු කර ගැනීම තුළින් මොන අර්ථයක්ද ලැබෙන්නේ? සා අවිජ්ජා යෝ යා අවිජ්ජා සා පහියති. යම් අවිද්‍යාවක් තිබුණා නම් අන්න ඒ අවිද්‍යාව දුර වෙලා යනවා. දැන් පින්වත්නි අපි හිතමු අපේ ඇහි දාලා තියෙනවා නම් පාට කණ්ණාඩියක් අපිට ඒ පාට කණ්ණාඩිය තුලින් බලන තාක් අපිට පේන දේවල් ඒ පාටට අනුරූපව. අපි කළු පාට නෙමෙයි රතු පාට කන්නඩියක් දාගෙන අවට බලනවා නම් හැමදේම රතු පාටට පේන්නේ. නිල් පාට දෙයා දිහා දෙයක් දිහා බැලුවත් ඒ පාටට පේනවා. සුදු පාට දෙයා දිහා බැලුවත් ඒ පාටට පේනවා. ඉතින් අපි දාගෙන ඉන්න කණ්ණාටිට අනුව තමයි අපි අපිට පේන්නේ. අන්න වගේ තමයි අපේ මේ ප්‍රඥාව ඇහිරිලා තියෙන්නේ අවිද්‍යාව තුලින්. අවිද්‍යා මෝහාන්ධකාරයෙන් අපේ සම්පූර්ණ ප්‍රඥාව වැහිලා තියෙන්නේ. අපේ හිත ආවරණය වෙලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ටික ටික මේ අපේ හිතේ තියෙන අවිද්‍යාව දුරු කරගන්න සිද්ධ වෙනවා. අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා හදාගෙන මේ හැම දේවල්ම අල්ලගෙන මේ හැම දේවල් තුලින්ම අර මමත්වයේ වර්ධනය කරගනිමින් අපි පුදුම විදිහට අවිද්‍යාවක පැටලිච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ අවිද්‍යාව දුරු කරගන්න එතකොට යම් ක්‍රමවේදයක් අපිට අනුගමනය කරන්න වෙනවා. මේක මේ අර පොතක් පතක් බලලා ඒක තුළින් තර්කමය ඥානයක් ඇති කරගත්ත පමණින් අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්වත්නි අපිට පොතක් පතක් බලනකොට බණක් අහනකොට තේරෙනවා මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ. ඉතින් ඔන්න බණ දන්න පින්වතුන් දන්නවා මෙතන තියෙන ස්කන්ධ පහක් කියලා අපිට කියන්න පුළුවන්. නැත්තම් මෙතන තියෙන්නේ ධාතු හයක් හතක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඔන්න අපිටම මේ ධාතු විභංග සූත්‍රයට අනුව මෙතන තියෙන ධාතු හතක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් මෙතන තියෙන්නේ ආයතන 12ක් කියලා කියන්න පුළුවන්. ආයතන 6ක් කියලා කියන්න පුළුවන්. බාහිර දෙකත් එකතු වෙලා වුණා ආයතන 12ක් කියලා කියන්න පුළුවන්. ඉතින් ওই විදිහට নানা ප්‍රකාර විදිහින් ඉතින් අර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ආශ්‍රයෙන් අපිට මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැහැය. හුදු ධාතු සමූහයක් තියෙන්නේ කියලා කියන්න පුළුවන්. හිතන්නත් පුළුවන්. නමුත් පින්වත්නි ඒක අර තර්කයට වැටහුණ පමණින් ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ නැහැ. ඒතර මේ ප්‍රත්‍යක්ෂයක් කරගන්න නම් අපිට මේක ක්‍රමානුකූලව වඩන්න සිද්ධ වෙනවා. ඒ වඩන්න ඕමනා කරන මූලික සුදුසුකමක් තමයි සමාධිය කියලා කියන්නේ. මූලික සුදුසුකමක් තමයි හිතේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ චිත්ත ඒකාග්‍රතාවයක් සහිත තැනැත්තා අන්න අර සමාහිත පුජ්‍යලයා උත්සාහවත් වෙනවා ඒ සමාහිත භාවයම ප්‍රයෝජනෙට අරගෙන ඒ සමාහිත භාවයම පාවිච්චි කළා කොහොමද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවැරදි ප්‍රඥාව අවදි කරගන්නේ අර මම මුලින්ම මතක් කළේ මේ ලෝකේ දැන් විවිධාකාර විෂයන් තියෙනවා. විවිධාකාර බුද්ධිමය දේවල් තියෙනවා. නමුත් ඒවා පරිහරණය කරපු පමණින් අපේ නිවැරදි ප්‍රඥාවක් අවදි වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නිවැරදි ප්‍රඥාවක් අවදි වෙන්න නම් අන්න මේ සමතයත් විපස්සනාවත් කියන දෙක ලං කරගන්න සිද්ධ වෙනවා. සමතයෙන් උවමනා කරන ඒකාග්‍රතාවය හිතේ එකලස්කම හදලා දෙනවා. මොකද අපිට සාමාන්‍යයෙන් මේ තියෙන දේවල් හොඳින් දැක ගන්න නම් ඒ දේවල් දිහා සෑහෙන වෙලාවක් බලන් ඉන්න වෙනවා. ඒ දේවල් සම්පූර්ණව විපරිණාමයටපත් වෙන තුරු අපිට ඒගොල්ලන්ගේ ජීවිත කතාව තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ටිකක් හික්මිලා කැපවීමෙන් එකම දෙයක් දිහා සෑහෙන වෙලාවක් නිරීක්ෂණය කරලා තමයි ඒගොල්ලන්ගේ හැසිරීම රටාව අපිට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. දැන් පින්වත් මේ සාමාන්‍ය උදාහරණයක් දෙනවා නම් අපි හිතමු අපි අන්වීක්ෂයක් යටට ගෙනල්ලා යම්කිසි වීදුරු කදාවක් අපි හිතමු ඔකට ලේ බින්දුවක් හරි මොනවා හරි දෙයක් ඉතින් දාලා ඒක හොඳින් නිරීක්ෂණය කරන්න නම් එකක් අපිට මේ අන්වීක්ෂය හරියට ඒ වීදුරු කදාවට නාභිගත කරන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒක තුලින් හොඳට ඇහැ හොල්ලන්නේ නැතුව ඔළුව හොල්ලන්නේ නැතුව අතපය හොල්ලන්නේ නැතුව අර අන්වීක්ෂය හොල්ල ගන්න නැතුව හොඳට නිශ්චල මනසකින් අර වීදුරු කදාවේ තියෙන දේ පරීක්ෂා කරන්න වෙනවා. ආ මෙතන මොකද්ද තියෙන්නේ? මේගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ? මෙතන මේ මේ ජාතකයෙන් ජාතියෙන් කොච්චර කොච්චර තියෙනවද? කියලා අර රුධිර සාම්පලයක් පරීක්ෂා කරන කෙනෙක් වගේ අපිට ඒ දේවල් දිහා බොහොම විපරම් කරන අසුලුව, සොයන අසුලුව බලන්න සිද්ධ වෙනවා. පින්වත්නි මෙන්න මේ වගේම දෙයක් හැකියාවක් අපිට මේ විපස්සනාවේදීත් මේ වර්ධනය කරගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට මේ යම්ස කෙනෙක් ඔන්න වේදනානුපසනාවක් කරනවා. වේදනානුපසනාවක් කරන්න නම් ඉතින් එක පාට ඔහේ කයේ කොයිතරම් වේදනාවක් තිබුණත් ඕක දිහා නිකන් ඔහේ ලාවට බැලුවා කියලා වේදනානුපසනාවක් ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වේදනානුපසනාවක් නිවරදිව සිද්ධ වෙන්න නම් ඒකට මූලික සුදුසුකමක් වශයෙන් අර චිත්ත ඒකාග්‍රතාවයක් හදා ගැනීම අවශ්‍යයි. හිත දැන් නොසෙල්වි තියෙන්න ඕනේ පොඩ්ඩක් හරි. හිත සමාධිමත් භාවයක් තියෙන්න ඕනේ. දැන් හිතේ යම් සැහැල්ලුවක් තියෙන්න ඕනේ. මේ දැනෙන අපි හිතමු දුක් වේදනාවක් කියලා. දුක් වේදනාවත් එක්ක ගැටෙන්නේ නැතුව ටිකක් වෙලා දුක් වේදනාව දිහා බලන්න පුළුවන් හැකියාවක් ඔන්න අපේ හිතේ තියෙන්න ඕනේ. ඒ හැකියාව අන්න සමත කොටසකින් කායानुපසනාවකින් හදලා දෙනවා. ඉතින් ඒ හදාගත්ත ඒකාග්‍රතාවය ඔන්න අපි ගෙනල්ලා තියාගන්නවා අප තියෙන වේදනාව මතට. දැන් අපි හිතමු ආනාපාන සතියෙන් නම් අපි ඒකාග්‍රතාවය හදාගත්තේ. දැන් ආස්වාස ප්‍රස්වාසයේ නෙමෙයි දැන් හිත තියන්නේ. දැන් මේ වේදනාවේ තමයි හිත තියන්නේ. ඔන්න වේදනාවේ හිත එකඟ කරනවා. ආයෙත් අපි හිත පරණ පුරුද්දට ආනාපාන සතියට යනවා. ගෙනල්ලා ආයෙ මෙතනින් තියාගන්නවා. දැන් මේ අලුතෙන් අපිට දැනෙන වේදනාවේ හිත තියෙනවා. මේ විදිහට වේදනාවේ හිත තියන්න තියන්න මේ වේදනාව ආශ්‍රිතව අපේ හිත එකඟ වෙනවා. අපේ හිත එකඟ වුණාට පස්සේ අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන් මෙතන මේ තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන වේදනා රසක් මෙතන තියෙන වේදනා පොදියක් කියලා සමහරට තේරෙන්න පුළුවන්. ඒ නිසා මම වේදනාව ගත්ත නිසා ඒකෙන් උදාහරණයක් දෙනවා නම් බුදුරජාන් වහන්සේ පින්වත්නි කියනවා වේදනා බුබ්බුලූපමා කියලා. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපම කියලා පේන පිණ්ඩූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. දැන් අපි හිතමු ජලාශයකට වහිනකොට අපි හිතමු වහින්න කලින් නම් ජලාශය බොහෝම නිශ්චලව හොඳට පිරිසුදුවට ගැඹුර පේන්න තිබුණා. ඊළඟට අපි තොන්න ඒකට වැහි බින්දුවක් වැටෙනවා. වැටුණා නම් ඒ වැහි බින්දුව වැටීමත් එක්ක ජල බුබුලක් හට අරගෙන එතනම බිඳලා යනවා. අපි තොන්න තවත් වැහි බින්දුවක් වැටෙනවා. ඔන්න ජල බුබුලක් හට ගන්නවා බිඳලා යනවා. තව වෙහි බින්දුවක් වැටෙනවා. ජල බුබුලක් හට ගන්නවා බින්දලා යනවා. හිතන්න දැන් හයියෙන් වහිනවා. හොඳටම වසාවක් වහිනවා. එහෙමනම් ජල බින්දු කොයි තරම්නම් වැහි බින්දු කොයි තරම්නම් වේගයෙන් අර ජලාශයේ ජල පෘෂ්ඨයට පතිත වෙනවද? ඒත් එක්කම වැහි මේ මේ ජල බින්දු එහෙම නැත්නම් බුබුලු කොයිතරම්නම් එතන එතන හට ගන්නවද? කොයිතරම්නම් ශීඝ්‍රයෙන් එතන එතන නැතිලා යනවද? මෙන්න මේක තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ වේදනා බුබ්බුලූපමා. හරියට නිකන් අර බොහොම තදින් වහිනකොට ජලාශයකට එතන එතන ඒ වැහි බිඳුවක් වැටෙන වැටෙන වාරයක් පාසා එතන එතන හරියට නිකන් ජල බිබුලු හට අරගෙන පුපුරලා යනවා වගේ බිඳලා යනවා වගේ තමයි කියනවා මෙන්න මේ වේදනාව උනුත්. අපිට මුලින් තේරෙන තනි වේදනාවක් වශයෙන්. නමුත් අපි ඒකට එහා ඒක දිහා ටිකක් ලං වෙලා බලනකොට ටික වෙලාවක් ඒ දිහා බලනකොට අන්න මෙතන මේ වේදනා රසක් එකක් එකක් පාසා ඇති වෙවි නැති වෙන ප්‍රති වෙවි යන ස්වභාවයක්. එකක් එකක් පාසා නැවත නැවත හට ගන්නව නැවත නැවත දුර වෙලා යන ස්වභාවයක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් මේවැයි හරි ගැඹුරක් තියෙනවා. ඉතින් කෙනෙකුට මේ දේවල් හොඳින් ඊටාම ප්‍රණීතව ඊටාම සූක්ෂමව දැක ගන්න හම්බුනොත් ඒ කෙනෙකුට තේරෙන්න පුළුවන් මෙතන මේ මුලින් තිබුණ නැහැ මේ බඳු මේ වේදනාවක් ඒක මොකද්දෝ හේතුවක් නිසා හටගත්තා ඒ නිසා හටගත්ත වේදනාව ෂණිකව ඇති වුණා ෂණිකව නැති වෙලා ගියා. කලින් නොතිබිච්ච වේදනාවක් හටගන්නවා. ඒ වේදනාව බොහොම ඉක්මනින් නැති වෙලා යනවා. එතකොට තවත් ගැඹුරකට සමාඩ කෙනෙක් හොඳට සූක්ෂම බැලුවොත් අන්න කෙනෙකුට තේරෙන්න පුළුවන් මෙතන යම් හෝ ස්පර්ශයක් නිසා යම් හෝ ඇතිල්ලීමක් නිසා ඔන්න වේදනාවක් හටගන්නවා ඒ වේදනාව එතන නැතිලා යනවා අර ස්පර්ශයේ නැතිවීමත් එක්ක. හරි ලස්සන උපමාවක් දෙනවා බුදුරජාණන් වහන්සේ දැන් අපි හිතමු කෝටු කෑලි දෙකක් එකට අතුල්ලනවා. වියලිච්ච කෝටු කෑලි දෙකක් එකට අතුල්ලනකොට එතන හටගන්නවා යම්කිසි උෂ්ණයක්. ඒකේ ඒකේ රස්නේ ගතිය වැඩි වෙගෙන වැඩි වෙගෙන යනවා. මොකද අපි ශීඝ්‍රව මෙතන අතුල්ලනවා. ඊළඟට අපි හිතමු මේක දැන් ඒතර අපිට තේරෙනවා මේ ඇතිල්ලීම නිසයි එතන අර රස්නේ හටගත්තේ. ඊළඟට අපි හිතමු මේ දෙක වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තිබ්බට පස්සේ දැන් අපි අතුල්ලන්නේ නැහැ වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තිබ්බහම අර හටගත්ත රස්නේ නැත්නම් ඒ තාපය වාතයට මුදා හරිනවා. මුදා හැරියට පස්සේ ආයෙත් ඒ කොටු කැලි දෙක සිසිල් වෙනවා. එතකොට අපිට තේරෙනවා ඒ හටගත්ත තාපය අවසන් වෙනවා අර අපි අතුල්ලන්නේ නැතුව හිටියාම. අන්න මේ වගේ තමයි කියනවා ස්පර්ශය නිසා අන්න වේදනාවක් හටගන්නවා. සැප වේදනාවට තුඩු දෙන යම් ස්පර්ශයක් තියෙනවා නම් අන්න සැප වේදනාවක් හටගන්නවා. දුක් වේදනාවට තුඩු දෙන යම් වේදනාවක් ස්පර්ශයක් තියෙනවා නම් දුක් වේදනාවක් හටගන්නවා. නොදුක් නොසුව වේදනාවකට තුඩු දෙන ඒ කියන්නේ උපේක්ෂා වේදනාවකට තුඩු දෙන යම් ස්පර්ශයක් තියෙනවා නම් අන්න උපේක්ෂා වේදනාවක් හට ගන්නවා. ඒකට අපිට තේරෙනවා මෙන්න මේ වේදනාව කියන එක ඉබේ හටගන්නේ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. පස්සපච්චයා වේදනා. කියලා යම් කෙනෙකුට හොඳට සූක්ෂම ඔන්න මේ දේ දිහා පරීක්ෂාකාරීව බලන්න බලන්න මෙන්න මේ වේදනාව මේ මම හටගන්න දෙයක් නෙමෙයි. මේ වෙන බාහිර කෙනෙක් පුජ්‍යලයක් දෙවියෙක් බ්‍රහ්මයෙක් කරන දෙයක් නෙමෙයි. මේක මේ ස්පර්ශය නිසායි හටගන්නේ. ස්පර්ශය තියෙනවා නම් ස්පර්ශයක් වුණා නම් අන්න ඊට අනුරූප වේදනාවක් හටගන්නවා කියලා අන්න හේතුඵල දහමක් තුල හිත පිහිටනවා. අර පටිච්චසමුප්පාදයේ මේ මූලික න්‍යාය පටිච්චසමුප්පාද ධර්මතාවය ඉදප්පච්චේතාවය අන්න කෙනෙක් ස්පර්ශ කරනවා. දැන් මේ ඊටාම ගැඹුරක් ඊටාම සියුම් ස්වභාවයක් මේ කතා කරන්නේ. ඒතකොට මේ බඳු දෙයක් දැක ගන්න අපි සතුව ඊටාම හොඳ තියුණු සතියක් අවශ්‍යයි. ඊටාම හොඳ තියුණු සමාධියක් අවශ්‍යයි. ඒ බඳු තියුණු සමාධියකින් තමයි අන්න මේ යථා ස්වභාවය කෙනෙක් වටහාගන්නේ. මේ ඇත්ත ඇති සැටි තමයි වටහාගන්නේ. එතකොට මේ වේදනාව ඒ යෝගාවචරය නිරීක්ෂණය කරා නිරීක්ෂණය කරන්නේ එක මොහොතක් එක දවසක් නෙමෙයි මේක දෙයන් කාලයක් තිස්සේ හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට එයාට නැවත නැවත අන්න මේ වේදනාව කලින් නොතිබී හටගන්නා ආකාරයත් හටගත්තට පස්සේ ෂණිකව නැතිලා යන ආකාරයත් වැටහෙන්න ගන්නවා. හොඳට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් මේ බඳු නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා නම් යම්කිසි ධර්මතාවයක්. අපි කොහොමද මෙතනින් සැපයක් බලාපොරොත්තු අන්න මෙතන තියෙන දුකක් කියලා අන්න දුක්ඛ ලක්ෂණය පෙනෙන තේරෙන්න වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නිරන්තරයෙන්ම යම්සි ස්වභාවයක් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා නම් අතෝරක් නැතුව පෙළෙනවා නම් ඉතින් ඒ බඳු ස්වභාවයකින් අපිට ලබා ගන්න බැහැ සැපයක්. පවතින සැපයක් ලබා ගන්න බෑ. ඒක සැප වේදනාවක් වුණත් ඒ වේදනාව තියෙන්නේත් මේ විදිහටමයි. දුක් වේදනාවක් වුණත් ඒ වේදනාව තියෙන්නේත් මේ විදිහටමයි. උපේක්ෂා වේදනාවක් වුණත් ඒ වේදනාව තියෙන්නේත් මේ විදිහටමයි. ඒ කියන්නේ සැප වේදනාවක් වුණත් අර වගේ ඇතිවීම නැතිවීම රාශියකින් පෙළෙනවා නිරන්තරයෙන්ම. හිතලා බලන්න අර බුදුරජාන් වහන්සේ දෙන උපමාව අර වර්ෂාව පතිත වෙන ඒ වැහි බිඳුවක් බිඳුවක් පාසා කොයි තරම්නම් ඉක්මනට මේ ජල බුබුලු හට අරගෙන බිඳලා යනවද අන්න ඒ වගේ කියනවා මේ සැප වේදනාවේ උනත් තියෙන්නේ මේ ඊ타ම ශනිකව බිනි බිදියාමක් තියෙන්නේ ඒ වගේමයි දුක් වේදනාවක් උනත් අර වගේම ඇතිවීම නැතිවීම රාශියක් වශයෙන් තියෙන්නේ උපේක්ෂා වේදනාවක් උනත් අන්න ඒ වගේ ඇතිවීම නැතිවීම රාශියක් තියෙන්නේ ඉතින් මේ බඳු දේ දකින යෝගාවචරයා අන්න තේරුම් ගන්නවා දුක්ඛ ලක්ෂණය. මෙතන තියෙන්නේ නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම දෙකකින් පෙළෙන ස්වභාවයක් තියෙන්නේ. අන්න දුක්ඛ ලක්ෂණයක් තේරුම් ගන්නවා. අන්න මේ විදිහට තියෙන ස්වභාවයක මේ විදිහට නිරන්තරයෙන් ඇතිලා නැතිලා යන ස්වභාවයක කොහොමද කෙනෙක් ඉන්නේ? කොහොමද මමෙක් ඉන්නේ? කොහොමද නিত্য ආත්මීය ස්වභාවයක් තියෙන්නේ? අන්න කෙනෙක් අනාත්ම ස්වභාවයක් මෙන්න මෙතන තියෙන්නේ. මෙතන දිගට පවතින සාරයක් නැහැ. දිගට පවතින ආත්මයක් නැහැ. මෙතන මමෙක් නැහැ, කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ කියලා අන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පින්වත්නි අපි ඊටාම හොඳ සමාධිමත් හිතක් හදාගෙන හොඳ ඒකාග්‍රතාවයක් හදාගෙන අන්න අර වේදනාව නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අපේ හිතේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය අනිත්‍ය ප්‍රඥාවක් වශයෙන් දියුණු වෙනවා. දුක්ඛ ලක්ෂණය අන්න දුක සම්බන්ධයෙන් ප්‍රඥාවක් වශයෙන් දියුණු වෙනවා. අනාත්ම ලක්ෂණය අනාත්මය සම්බන්ධ ප්‍රඥාවක් වශයෙන් දියුණු වෙනවා. අපිට ටික ටික ටික ටික ත්‍රිලක්ෂණය වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ ත්‍රිලක්ෂණය වැටහීම ඒ මොහොතේදී අපි කියවන්න ගත්තොත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේදී ඔන්න යම්ස කෙනෙක් කියවන්න ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි දුකයි කිය කියවන්න ගන්නවා. මේක මේ එහෙම කියවීමක් කරහා ඇති කරගන්න අනිත්‍ය භාවයක් දුක්ඛ ප්‍රඥාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ හොඳ සංසුම් මනසක්. බොහොම සරල මනසක් ඒකාග්‍ර වෙච්ච මනසක් මේ කටයුත්තේ මේ කටයුත්තේ 100ට 100ක් නියැලෙන මනසක් ඒ කටයුත්තට බෑ එහෙම නැත්නම් ඒ හිතට බෑ වෙනත් නිකන් පොතක දෙයක් දැන් මතක් කරගන්න. ඒ හිතට බෑ මේ රටේ ලෝකේ තියෙන নানা ප්‍රකාර දේවල් මතක් කරගන්න. ඒ හිත දැන් සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ඒකාග්‍ර වෙච්ච හිතකට පමණයි මේ තරම් ගැඹුරකට මේ ත්‍රිලක්ෂණය හොඳින් වැටහෙන්නේ. ඒ නිසා අපි වරද්ද ගන්න නරකයි විපස්සනා කරනවා කියලා දිගින් දිගටම වචන පාවිච්චි කරමින් තොල් මතුරමින් ඉඳීමක් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. විපස්සනාදී බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන වශයෙන් දිගහැරෙන අරමුණක්. වර්තමාන වශයෙන් ක්‍රියාත්මක වෙන අරමුණක් ඊටාම සූක්ෂමව බොහොම නිහඬ මනසකින් ඇතුළත කතාව සමනය වෙච්ච මනසකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් බොහොම සංසුන්ව නිරීක්ෂණය කිරීමක්. ඒ විමසන සුළුව නිරීක්ෂණය කිරීම හරහා තමයි අන්න ධම්මවිචය කියන සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා තථා ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ uppajjati ධම්මවිචේ සම්බොජ්ජං සම්බොජ්ජංගක් කියලා ඔය වගේ බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්මයන් පාව වැඩෙන ආකාරය ආනාපාන සති සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. කියන්නේ අපි හොඳට මේ යම්කිසි මේ සංස්කාර ස්වභාවයක් හොඳට ලං වෙලා හොඳට පැහැදිලිව සතිමත් භාවයකින් නැවත නැවත පරීක්ෂණය කරන්න කරන්න නැවත නැවත නිරීක්ෂණය කරන්න කරන්න අන්න මේකේ යථා ස්වභාවය වැටහෙන්න ගන්නවා. මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තේරෙන්න ගන්නවා. මේක මේ පොතෙන් දැනගෙන නෙමෙයි තමා තුලින්ම තමාගේ මේ අපිටම කය තුලින්ම තේරෙන්න ගන්නවා. කයේ ස්වභාවය යන්න තේරෙන්න ගන්නවා. වේදනාවේ ස්වභාවය තේරෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් හිත දිහානම් බලන් හිටියේ මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට කායानुපස්සනාව හරහාත් මේ කටයුත්ත කරගන්න පුළුවන්. වේදනානුපසනාව හරහාත් මේ කටයුත්ත කරගන්න පුළුවන්. චිත්තානුපසනාව හරහාත් මේ කටයුත්ත කරගන්න පුළුවන්. ඉතින් එනිසා චිත්තානුපසනාවේම වර්ධනය වෙච්ච මට්ටමක් තමයි ධම්මානුපසනාව කියලා කියන්නේ. එතකොට මේ අනුපසනාව හැම එකක්ම හරහා අන්න හිතේ ප්‍රඥාවක් වැඩෙනවා. හිතේ නිවැරදි ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ අන්න සම මේ සමත භාවනාවක් තුළින් හිත తాවකාලිකව යම් සංසිඳීමකට පත් කරගත්තා. ඒ සංසිඳීම මත පදනම් කරගෙන ඒ සමාහිත භාවයේ ප්‍රයෝජනෙට අරගෙන අන්න අපිට පුළුවන් විපස්සනාවට යමු වෙන්න. සමත භාවනාවේ උපරිම කෙලවර අර වගේ චේතෝ විමුක්ති මට්ටමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යාන මට්ටම් වෙන්න පුළුවන්. නමුත් ඊට මෙහයින් උනත් කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ උපචාර සමාධි මට්ටමකින් උනත් කෙනෙකුට මේ විපස්සනාවට නැඹුරු වෙන්න පුළුවන්. ඒක තමයි ඒකාතකේ මෑත කාලයේදී ඔය මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ එහෙම කරපු ප්‍රධාන මේ පරිවර්තනය උන්වහන්සේ මතු කළා දුන්න මේකත් කරන්න පුළුවන්. මේකට අත්‍යවශ්‍යම නැහැ ඊටාම ප්‍රබල සමාධිමත් හිතක් හදාගන්න එක. ඊට මෙහා උපචාර සමාධි මට්ටමක් උනත් තියෙනවා නම් කෙනෙකුට මේ විපස්සනාව සඳහා යොමු වීමේ හැකියාව තියෙනවා. මොකද එයා විපස්සනාවේ යෙදෙන්නේ යෙදෙන්නත් ඒ හිතේ සමත ලක්ෂණයත් සමත ගුණාංගත් වැඩෙනවා. තව හිතේ ඒකාග්‍රතාවයක් හැදෙනවා. ඒ නිසා විපස්සනාවට නැඹුරු වෙන්න උපචාර සමාධි මට්ටමක් වුණත් ප්‍රමාණවත් බව ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා. ඉතින් ඒ නිසා අපි හිතමු ඒ විදිහට යම්ස කෙනෙක් හොඳට මේ දේවල් නිරීක්ෂණය කරනවා නම් අපි හිතමු වේදනාවක් හොඳින් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අන්න මේ දේවල් වල තියෙන යථා ස්වභාවය අවබෝධ වීම හරහා හිතේ යම් පමණක එපා වීමක් මෙතන හුදු වේදනා රසක් විතරක් තියෙන නිසා දැන් සැප වේදනාවකටත් දුක් වේදනාවකටත් උපේක්ෂා සහගත වේදනාවකටත් නිකන් සමහිත පවත්වන ගතියක්. ඒ කොයි දේත් එනවා යනවා නේද? මම මේවා එකක්වත් දැඩිව අල්ලගන්න ඕමනා නැහැ නේද? මේවා මට පාලනය කරගන්න බැහැ නේද? අන්න පොඩ්ඩක් හිතේ Tamanටම තේරෙන ගතියක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ භාවනාව ක්‍රමානුකූලව වැඩෙනවා නම් අපේ හිතේ පරිවර්තනය සිදුවීම අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපි නිකන් පොඩ්ඩක් වාඩි වෙනවා මේක දිහා චුට්ටක් බලනවා. ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා ආයෙත් ඔන්න රූප වාහිනිය දිහා බලනවා. ඔන්න පත්‍රයක් අතට ගන්නවා. ඉතින් අනිත් අයත් එක්ක ඔන්න කයිවාරු ගහමින් ඉන්නවා. එහෙමනම් ඉතින් මේකේ ප්‍රඥාව කඩිනවා කියලා හිතන්න අමාරුයි. මොකද අපි මේ නිවරදිව භාවනාවක් කරද්දී ඒක අපේ චරිතය තුලින් පවා නිරූපණය වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි වෙනදට වඩා දේවල් ග්‍රහණය කරන්නේ නැතුව වෙනදට වඩා දේවල් ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව අන්න මේ හිතේ එක්තරා අන්දමක මේ දේවල් අතහරින ගතියක් මේ දේවල් වලින් වෙන් වෙන ගතියක්. මේ දේවල් වෙනත් වචනකින් කියනවා නම් ටිකක් එපා වෙච්ච ගතියක්. ඇති වෙනවා නම් මේවා ගැන නිවැරදි ප්‍රඥාවක් මත පදනම් වෙච්ච කලකිරීමක් ඇති වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියන අන්න ඒක තමයි ඊළඟ පියවර වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇත්ත ඇටසැටියෙන් දැක්ක හිතක් අනිවාර්යෙන් කලකිරෙනවා කියලා. ඒ කියන්නේ පින්වත්නි අපි මේ දේවල් අල්ලගෙන බදාගෙන ග්‍රහණය කරගෙන ඉන්නේ අපි මෙතෙක් දැකලා නැහැ මේකේ යථා ස්වභාවය. අපි යථා ස්වභාවය නොදකින්න තාක් අපිට ඉතින් ඒක ඊටාම රමණීයයි. ඊටාම සුභයි. ඊටාම සැපයි. නිත්‍යයි. සුඛයි. ඉතින් අපි හිතන් ඉන්නේ මේකෙන් සැප ලැබෙනවා. මේකේ ආත්මයක් තියෙනවා. මෙතන මම ඉන්නවා. මේවා ඔක්කොම මගේ. මේක නිත්‍යයි. මට අදටත් පුළුවන්. ඔන්න හෙටටත් මට ලැබෙවි. අනිද්දාටත් තියෙනවා. එන මාසෙත් තියෙනවා. ඊළඟ අවුරුද්දෙත් තියෙනවා. ඊළඟ භවයටත් හම්බ වෙවි. ඒකද අපි නිත්‍ය සංඥාවෙන් තමයි නිරන්තරයෙන් ඉන්නේ. එක්ක අපි මෙතන සැප සංඥාවෙන් ඉන්නේ. එහෙම නැත්නම් ආත්ම සංඥාවෙන් ඉන්නේ. සුභ සංඥාවෙන් ඉන්නේ. ඉතින් එහෙම ඉන්න තාක් අපි පැටලලා ඉන්නේ. අපි ඉන්නේ අන්ධකාරයක. අපි ඉන්නේ මුලා වෙලා. අපි ඉන්නේ විකෘති වෙච්ච සංඥා මට්ටමක. නමුත් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ සංඥා විපල්ලාසයන්ගෙන් හිත අයින් කරගෙන ඒ විකෘති සංඥාවන්ගෙන් හිත අයින් කරගෙන මෙතන තියෙන මේ අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න එක. මෙතන තියෙන මේ දුක්ඛ ලක්ෂණය මතු කරගන්න එක. මෙතන තියෙන මේ අනාත්ම ලක්ෂණය මතු කරගන්න එක. අසුබ ස්වභාවය තේරුම් ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. අන්න අපිට එතකොට මෙන්න මේ ත්‍රිලක්ෂණය වැටහෙන්න වැටහෙන්න අර හිතේ තිබිච්ච විපරීත වෙච්ච කල්පනාවන් අයින් වෙලා ගිහිල්ලා මෙතන තියෙන nissaratwe වැටහෙන්න ගන්නවා. මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ නේද කියන සත්‍ය කෙනෙකුට වැටෙන්න ගන්නවා. මෙතන තියෙන දුක්ඛ ස්වභාවයක් නේද කියලා අන්න කෙනෙකුට වැටහෙන්න ගන්නවා. මේක නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම රසකට ලක් වෙන ගතියක්. නිරන්තරයෙන් පෙළෙන ගතියක් තියෙනවා නේද කියලා අන්න කෙනෙකුට වැටහෙන්න ගන්නවා. මෙතන තියෙන අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ අපේ හිතේ ක්‍රමානුකූලව අන්න ප්‍රඥාවක් වැඩෙන්න ගන්නවා. ඉතින් මේ ප්‍රඥාව වැඩෙන්න කාලයක් යාවි හැබැයි. මේක මේ දවසෙන් දෙකෙන් වැඩෙන ප්‍රඥාවක් නෙමෙයි. ඒ නිසා මේකත් අර සමත භාවනාව වගේම කාලයක් ගත වෙන වැඩක්. ඉතින් අපි මේක වුණත් මුලදී අර අපිට මොන කෙනෙක් වේදනාව බලන්න ගියාට එක පාට මේ කියපු දේවල් ඔක්කොම යාට වැටහෙන්නේ නැහැ. එයාට සමහරට ඔන්න නිින්ද යනවා. මේක දිහා බල බල ඉන්න ඔන්න නිදි. ඉතින් ආයි නැගිටවල ගන්න වෙනවා. ඉතින් ආයි ඒ නැගිටලා මේක දිහා බලන්න ඉතින් කාලයක් ගත වෙනවා. ඔන්න අපි තෙමු මේක දිහා බල බල ඉන්නකොට නිින්ද යන ගතිය වළක්වලා මේක දිහා බල බල ඉන්න ඔන්න සතියක් විතර ගත වෙනවා. ඒකට බල බලා ඉන්නවා දැන්. නමුත් එයාට එච්චර මේක තාම රුචිකත්වයක් නැහැ. ඉතින් එයා ඕනවට පාඩු උදාසීනෙන් බලාගෙන ඉන්නේ. නමුත් ඒකේ ඒ හිතේ උනන්දුව හදාගන්න මේක නිසා විචක්ෂණශීලීව බලන්න විමසන සුළුව බලන්න අන්න අපිට ඒ සඳහා ඒ යොමනා කරන ගැම්ම ඇති කරගන්නන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේකේ කොයිතරම් මේකෙන් යම් අමාරු වුණත් මේ දේ නැවත නැවත කරන්න කරන්න අන්න වීරය බොජ්ජංගයක් වැඩෙනවා. එහෙනම් මේක නැවත දවත මේ මේ මේ ස්ථානයේ අපිට මේ වේදනාවේ හිත පවත්වන්න පවත්වන්න අන්න සති සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට මේක බොහොම විමසන සුළුව, සොයනා සුළුව මෙතන ඇත්ත වශයෙන් මොකද්ද වෙන්නේ කියලා අන්න ඒ දකිනා සුළුව කුතුහලයෙන් බලන්න බලන්න අන්න මේ තුල ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. එහෙනම් මේකට කම්මැලි වෙන හිත ආයිත් ගෙනල්ලා මෙතන තියාගන්න එක අතහරිලා දාන්න මේ වැඩේ එපා වෙනවා මේක නම් අමාරුයි කියලා හිතන හිත නැවතත් උස්සලා ගන්න එක, උනන්දු කරලා ගන්න එක, උත්සාහත් කරලා ගන්න එක මේක නැවත නැවත මේ උත්සාහත් කිරීම තුලින් අන්න වීර සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊළඟට මේක හොඳට කටයුත්ත සිද්ධ වෙනකොට දැන් ඔන්න හිත ඒකත් එක්කම ඉන්නවා. දැන් හිත එහෙ මෙහෙ යන්නේ නැහැ. හිත දැන් එයාගේ කැමැත්තෙන් බොහොම සැහැල්ලුවෙන් මේ කටයුත්තේ යෙදෙනවා. අන්න මේ සැහැල්ලුවෙන් මේ කටයුත්තේ නැවත නැවත යෙදෙනකොට අන්න ඇතැම් වෙලාවට හොඳට නිකන් හිත එතන සමාධිමත් වෙලා වගේ ඔන්න කටයුත්ත සිද්ධ වෙනවා. අන්න නිකන් දැන් දුක් වේදනාවක් ආවත් අන්න ලොකෝ චිත්ත පීඩාවක් නැහැ. හිතේ තියෙන සැහැල්ලු බවක්. සැප වේදනාවක් ආවත් ඒක දැඩිව ග්‍රහණය කරගෙන නැහැ. හිතේ තියෙන සැහැල්ලුවක්. උපේක්ෂා වේදනාවක් ආවත් ඒකත් අල්ලගෙන නැහැ. හිතේ තියෙන සැහැල්ලුවක්. අන්න පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට හිත හොඳට දැන් මෙතන සමාධිමත් වෙලා. හිත ඒකාග්‍ර වෙලා. දැන් වෙන වෙන දේවල් වලට යන්නේ නැහැ. අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ වෙනත් කයේ තියෙන වෙන වේදනාවල් වලට යන්නෙත් නැහැ දැන් මේ වේදනාව තුලම හිත හොඳට බැසගෙන මේ වේදනාව ඊටාම සූක්ෂමව බොහොම සමීපව දැන් මේ දිහා හොඳට පරීක්ෂා කරනවා හොඳට නිරීක්ෂණය කරනවා මේ දේ මෙහෙම කරන්න කරන්න අන්න හිත එතනම ඒකාග්‍ර වෙලායි තියෙන්නේ අන්න සමාධි සම්බොජ්ජංගයක් එතන වැඩෙනවා අපි මේ කටයුත්ත හොඳට කෙරෙන්න කෙරෙන්න දැන් යෝගාවචරණ ලොකුවට කරන්න දෙයක් නැහැ මොකද දැන් හිත හොඳට එකඟ වෙලා දැන් හිත එහෙ මෙහෙ දුවන්නේත් නැහැ. මේ කටයුත්ත බොහෝම નિરાයාසයෙන් නිදැල්ලේ දැන් හිත විසින්ම කරනවා. දැන් එයා මෙතන බලාගෙන ඉන්නෝ එයාම දකිනවා මේ දේවල් හට ගන්නව නැතිලා යනවා හට ගන්නව නැතිලා යනවා හට ගන්නව නැතිලා යනවා එයාම බොහොම කැමැත්තෙන් දකිමින් ඉන්නවා දැන් මෙයාට කරන්න දෙයක් නැහැ කියන්නේ යෝගාවචරයට දැන් අත දාලා මෙහෙවන්න දෙයක් ඇත්තෙම නැහැ මොකද කටයුතු ඊටාම හොඳින් සිද්ධ වෙනවා දැන් Tamanට තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න විතරයි. දැන් කටයුත්ත බොහොම નિરાයාසයෙන් හිත විසින්ම හිතේ කැමැත්තෙන්ම කරනවා. අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන මේ වෙන වැඩේ වෙන්න ඉඩ හැරලා බලන් ඉන්න විතරයි. අන්න පින්වත්නි උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒතකොට මෙන්න මේ විදිහට මේ විපස්සනාව හරහා බොජ්ජංග ධර්මයන් වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒතකොට මේ විපස්සනාවක් හරහා තමයි බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ. බොජ්ජංග ධර්මයන් හොඳින් දියුණු වුණොත් අන්න මේ හිතේ ප්‍රඥාව හොඳින් වැඩිලා විඥා විමුක්ති කියන ඒ ප්‍රඥාවත් හිතේ විමුක්ත ස්වභාවයත් නිදහස් ස්වභාවයත් වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද එතෙන්දී අර හොඳට දැන් මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ නිසා මේ යෝගාවචරය දැන් මේ දේවල් දැඩිව ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. වෙන දෙයට ඉඩ හැරලා වෙන්න මේ කටයුත්ත කරනවා. ඒ කියන්නේ මුලින්නම් අපි ටිකක් මෙහෙවලා උත්සාහයෙන් අධික වීරයෙන්කින් කරන භාවනාවක් තියෙනවා. නමුත් විපස්සනාවේ ගැඹුරට යන්න යන්න විපස්සනාව ටික ටික හුරු වෙන්න හුරු වෙන්න යෝගාවචරය යන්න හේතුඵල ධමයක් තේරුම් ගන්නවා. ත්‍රිලක්ෂණය හොඳට වටහා ගන්නවා. ඊළඟට මේ කටයුත්තට වෙන්න ඉඩ හරිනවා. දැන් එයා හොඳට හැමදාම ඒ අදාළ කටයුත්ත කරනවා. උදේ පාන්දරින් අවදි වෙනවා. අවදිලා ඒ අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරන ඕන සක්මන් භාවනාවක් කරනවා. ඉඳගෙන පරයන්ක භාවනාවක් කරනවා ඔන්න සවසත් වාඩි වෙනවා සක්මන් භාවනාවක් කරනවා පරයන්ක භාවනාවක් කරනවා ඉතින් මේ කටයුතු දැන් එයා නිතිපතා කරනවා අන්න එයාට නිකන් දැන් භාවනාව තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් වෙලා ටික ටික මේක පැතිරලා පැතිරලා ගිහිල්ලා මුළු ජීවිතේම භාවනාවක් බවට පත් වෙනවා අන්න එයා දැන් හිත දිහා බලාගෙන ඉන්නේ එයා නිරන්තරයෙන් වෙන වැඩ කටයුතු වල යෙදුනත් හිතගෙන අවධානයෙන් ඉන්නවා කොහොමද මේ හිත වැඩ කරන්නේ? මම එක්කෙනෙක් එක්ක කතා කරද්දි මේ හිත ද්වේෂයටපත් වෙනවද? නැත්නම් ඒ කතා කරන කෙනත් එක්ක ඇලෙන්න යනවද? නැත්නම් මම ඒ කතා කරන කෙනාව මැඩපවත්වනවද? මම එතනදි දිනන්න හදනවද? අන්න මේ හිත ගැන අවධානයෙන් ඉඳ ඉඳිමින්නුයි කතා කරන්නේ. අපි තුම වෙන වැඩක් කරනවා. අතු ගන්නවා. අතු ගාද්දිත් මම ඒ ගැන අවධානයෙන් ඉන්නවද? හිත විසිරිලාද? හිත අතීතේද? හිත අනාගතේද? නැත්නම් මේ කරන කටයුත්තේද ඉන්නේ? අන්න මේ වෙන වෙන වැඩ කටයුතු වලදී පවා අන්න සතිය දියුණු කරනවා. හිත ගැන අවධානයෙන් ඉන්න පුරුදු වෙනවා. අන්න ටික ටික ටික ටික මේ භාවනාව ජීවිතයට එකඟ එකතු වෙනවා. ඒ නිසා පින්වත්නි අපි දවසක් දෙකක් මෙන්න මේ දවස් තුනක වගේ ඊටාම කෙටි කාලයක් භාවනා කළා කියලා අපිට මේ ලොකු දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් භාවනාවකින් ඇත්තටම ලොකු දේවල් ලබා ගැනීම සඳහා නෙමෙයි ඇත්තටම භාවනා කරන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන මේ සතිය, සමාධිය, ප්‍රඥාව වැනි ඒ උතුම් ගුණධර්මයන් දවසකින් දෙකකින් ඉබේ ලැබෙන දේවල් නෙමෙයි. අපිට අපිට හානි කර දේවල් නම් ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන්. අපිට ඕන නම් මැරෙන්න ඕන ඊටාම පහසුවෙන් මැරෙන්න අවස්ථාව තියෙනවා. අපිට ඕන නම් අපේ හිත අපි දැනට රකින්න සීලය කෙලස ගන්න ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් අපේ හිතේ කෙලස් වැඩෙන දෙයක් කරගන්න ඊටාම පහසුවෙන් ඕන තරම් පහසුක අද ලෝකේ තියෙනවා. නමුත් පින්වත්නි අපිට අවශ්‍ය නම් මේ හිත පිරිසුදු කරගන්න ඒක ඊටාම අමාරුයි. ඊටාම දුෂ්කරයි. අපිට ඕන නම් අපිටම ලෞකික පැත්තෙන් වුණත් අපිටම අපිට මොන විභාගයක් පාස් කරගන්න. හරි අමාරුයි. විශ්වවිද්‍යාලයට යන්න හරි අමාරුයි. මොකද අපේ යහපත පිණිස මේ ලෞකික පළමාර්ථයන් පවා කෙසියම් හෝ අපිට යහපත සලසන දෙයක් තියෙනවා නම් අන්නේ දේ ඉෂ්ට කරගන්න හරිම අමාරුයි. නමුත් අපිට අයහපත සලසන අපේ පිරිහීම ළඟා කරන දේවල් නම් ඊටාම පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත් අපි තේරුම් ගත යුතුයි මේ භාවනාවක් වගේ දෙයක් සඳහා අපි යම් කැපවීමක් වෙන්න අවශ්‍යයි. ඒ සඳහා නිරන්තරයෙන් යෙදීම අවශ්‍යයි. ඒ සඳහා අපි කාලයක් වෙන් කර ගැනීම අවශ්‍යයි. ඊළඟට මේක කාලසටහනකට වගේ එකතු කරගෙන පොඩ පොඩ පොඩ පොඩ අපි මේ තුළ හික්මෙන්න අවශ්‍යයි. ඉතින් මෙහෙම යන ගමනකදී තමයි අන්න හිතේ කෙලෙස් පොඩ පොඩ දැන් ඉවත් වෙන්න ගන්නෙ. දැන් වේදනාවක් ආවට, සැප වේදනාවක් ආවට එයා ඒක මගේ කරගන්න යන්නේ නැහැ. මට තව ඒක වේදනාව ඒ බඳු සැප වේදනාවක ඕනේයි කියලා ඉල්ලන්න යන්නේ ඒකත් එක්ක හාදකම් පවත්වන්න යන්නේ ඒක හුදු සැප වේදනාවක් පමණයි. දුක් වේදනාවක් ආවා කියලා අන්නේ දුකත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒක පළවා හරින්න එකපාරටම ඉතින් දඟලන්නේ නැහැ. මේක හුදු දුක් වේදනාවක් පමණයි. උපේක්ෂා වේදනාවක් ආවා කියලා ඒකට ඒකත් එක නිින්ද යන්නේ නැහැ. ඒ වෙනුවට මේක හුදු උපේක්ෂාවක් වේදනාවක් කියලා තේරුම් ගන්නවා. අන්න අපිට සැප වේදනාව දැනෙද්දී පහළ වෙන්න තිබිච්ච යම් රාග අනුසයක් තියෙනවා අපි අන්න අර බුද්ධිමත්ව ප්‍රඥාවන්තව මෙතන මේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැකීම හරහා මේ සැප වේදනාව කියන්නේ හුදු ඇතිවීම නැතිවීම ස්වභාවයක්. මේක හුදු తాවකාලික දෙයක්. ඇවිල්ලා යන දෙයක් කියලා අන්න කෙනෙක් තෝරන් ගන්න තේරුම් ගන්න මෙයා සැප වේදනාව එක්කත් වැඩිය බැඳෙන්න යන්නේ ඇලෙන්න යන්නේ නැහැ සැප වේදනාවයි මේ නිරීක්ෂකයයි අතර යම්කිසි පරතරයක් ඔන්න ගොඩනගෙන ගන්නවා සබුදයන් වහන්සේ කියනවා සුඛං වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. යම්සි මේ සුඛ වේදනාවක් දැනගන්නවා නම් ඒක අනිත්‍යයි කියලා තේරුම් ගන්නවා. සුඛං වේදනං වේදේති විසංයුත්තෝ තං වේදේති. සුඛං වේදනං වේදියමානෝ විසංයුත්තෝ තං වේදේති. මේ දුක් සැප වේදනාවක් විඳිනවා. හැබැයි ඒ සැප වේදනාවෙන් අයින් වෙලා සැප වේදනාව ග්‍රහණය කරගෙන නෙමෙයි. මම මගේ කියාගෙන අල්ලගෙන නෙමෙයි. ඒ වෙනුවට සැප වේදනාවෙන් අයින් වෙලා අන්න සැප වේදනාවක් විඳිනවා. දුක් වේදනාවක් විඳිනවා මම මගේ කියලා අල්ලගෙන නෙමෙයි. හඬා වැළපීගෙන නෙමෙයි. මේ හුදු දුක් වේදනාවක් පමණයි. කියලා දුක් වේදනාවෙන් අයින් වෙලා දුක් වේදනාවක් විඳිනවා. උපේක්ෂා වේදනාවක් විඳිනවා. ඒකේ මුලා නොවි ඒකේ ඒකෙදී මේ තීන මිද්දේට වැටෙන්නේ නැතුව මේක හුදු දුක් වේදනාවක් පමණයි කියලා අන්න දුක් මේ උපේක්ෂා වේදනාවක් පමණයි කියලා උපේක්ෂා වේදනාවෙන් අයින් වෙලා මේ උපේක්ෂා වේදනාව දිහා බලනවා. අන්න ඇතම් කෙනෙකුට එතකොට වේදනානුපසනාවේ යෙදෙනකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් දැන් මේ ඉස්සෙල්ලා තරම් වේදනාවට ලං වෙලා සමීප වෙලා වේදනාව දැඩිව ග්‍රහණය කරගෙන දැන් හිත බලන්න කැමති නැහැ. ඒ වෙලාවට අපි හිත නැවතත් ගිහිල්ලා තල්ලු කරොත් ඒ දේම කරන්න අන්න ඒක වැරදි. මේ ක්‍රමානුකූලව විපස්සනාව එතකොට වැඩිගෙන වැඩිගෙන යනකොට මේ නිරීක්ෂණය ටිකක් ටිකක් ඈතට ඈතට ඈතට යන්න ඉඩ තියෙනවා. දැන් මේ හිත සැහැල්ලුවෙන් තමයි මේ වේදනාව නිරීක්ෂණය කරන්නේ. ඉස්සෙල්ලා නම් බොහොම දැඩිව ග්‍රහණය කරගෙන හොඳට දඬු අඬුවට අල්ලලා තමයි වැඩේ කරේ. දැන් එහෙම නැහැ. දැන් බොහොම පහසුවෙන් ඒ දිහා ටිකක් උපේක්ෂාව මිශ්‍ර කරගෙන තමයි බලන්නේ. සැප වේදනාවක් එනවා. ඒක දිහත් බොහොම නිකන් නිවිලා බලනවා. විරාගීව බලනවා. උපේක්ෂ මේ දුක් වේදනාවක් එනවා ඒ දිහත් අන්න විරාගීව බලනවා ඊළඟට උපේක්ෂා වේදනාවක් එනවා ඒ දිහත් අන්න විරාගීව බලනවා අන්න බුදුරජාන් වහන්සේ කියනවා එතකොට මේ විදිහට මේ වේදනාවන් නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඒවැ ඇත්ත ඇතිසැටිය තේරෙන්න තේරෙන්න මෙන්න මේ හිතේ නිබිදාවක් විරාගයක් පහළ වෙනවා කියලා කියනවා ඒ කියන්නේ දැන් මේ දේවල් ඇත්ත ඇතිසැටිය තේරෙනවා තේරෙනකොට අර මෝඩකම ඉවත් වෙලා ගිහිල්ලා මේ දේවල් ඉබේම මේවා ඇති වැඩක් නෑ කියලා. මේක කෙනෙක් නැහැ කියලා. මේක මගේ නෙමෙයි කියලා. අන්න තේරෙන්න තේරෙන්න මේවා නිකන් අතහැරලා දානවා. මේ දේවල් ගැන අන්න විරාගී වීමක්. යම් පමණක එපා වීමක්, යම් පමණක ඈත් වීමක් අන්න සිද්ධ වෙනවා. දැන් මේ දේවල් දිහා බලන්නේ අන්න විරාගී ස්වභාවයකින්. යම් පමණක මධ්‍යස්ත භාවයකින්, උපේක්ෂාවකින්. ඔන්න ඔහොම බලමින් ඉන්නකොට අපි තුමු යම් අවස්ථාවක බුදුරජාන් වහන්සේ කියනවා මේ ස්වභාවයෙන් නැවත නැවත වෙලා මෙන්න මේ ධර්මතාවයන් හොඳට මුහුකුරා ගිහිල්ලා හිතේ විරාගී ස්වභාවය හොඳින් වර්ධනය වෙලා අන්න මේ හිත සම්පූර්ණයෙන්ම මේ බලබලා හිටිය සංස්කාර ධර්මයෙන් හිත නිදහස් වීමක් විමුක්ත වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇතැම් වෙලාවට මේක මේ නිරන්තරයෙන් මේකේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම තුළින් අනිමිත්ත චේතෝ විමුක්තියක් කරා යනවා. අනිමිත්ත විමෝක්ෂ මුඛයක් හරහා මේ දේ සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ මෙයා දකිනවා දැන් මේ යෝගාවචර ඇතීම් නැතිම් දෙකෙන් මේක නිරන්තරයෙන් තියෙනවා. දැන් ඒක කොයිතරම් වේගවත්ද කියනවා නම් මේක නිමිත්තක්වත් ගන්න බෑ. කියන්නේ මේක සංඥාවක්වත් ගන්න බෑ. අන්න හිත යනවා. එහෙනම් මේක නිමිති නොගන්නා තත්යකට. අනිමිත්ත විමෝක්ෂ මුඛයක් කියලා කියනවා. ඇතැම් වෙලාවට මේකේ නිරන්තරයෙන්ම මේක මේ ඇතීම් නැතිම් වලින් පෙළෙන දෙයක්. ඉතින් මේකෙන් මේකෙන් සැපක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉස්සරහටත් තියෙන්නේ ඔච්චරමයි, ඊළඟ භවෙත් තියෙන්නේ ඔච්චරමයි කියලා අන්න අතහැරලා දානවා මේ ගැන කරන ආසාව. මේ මේවා දේවල් ගැන කරන ප්‍රාර්ථනා අතහැරලා දැම්මනම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා අපණහිත විමෝක්ෂ මුඛයක් කරා හිත නිදහස් වෙනවා කියලා. එහෙම නැත්නම් මේ හැම දේවල්ම නිරන්තරයෙන්ම නිස්සාරයි. මේක මේ මේ තරම් වේගෙන් ඇතිලා නැතිලා යනකොට මෙතන කොහෙද සාරයක්? මෙතන කොහොමද මම පාලනය කරන්නේ? මෙතන මගේ ආණ්ඩුව මට්ටු කිරීමට සම්පූර්ණයෙන්ම බාහිරයි. මට ඒක කිසිම ආණ්ඩු මට්ටු කිරීමක් කරන්න බෑ. මෙතන පවතින ආත්ම ස්වභාවයක් නැහැ කියලා අන්න තේරුම් ගිහිල්ලා ශුන්්‍යත විමුක්ෂ මුඛයක් කරා හිත නිදහස් වෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ ත්‍රිලක්ෂණය හොඳට කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න ඒ දේවල් අතහැරිලා ඒ දේවල් වලින් නිදහස් වෙච්ච හිතක් අන්න හැදෙන්න පුළුවන්. අන්න මේක තමයි පඤ්ඤා විමුක්තියක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ප්‍රඥාව තුලින් හිත මුදව ගන්නවා. ප්‍රඥාව තුලින් අන්න හිතේ ටික ටික අර අවිද්‍යාව දුර වෙලා යනවා. අපි මෙතෙක් හිතාගෙන හිටියේ මේ මෝහාන්ධකාරයෙන් අපි මෙතෙක් ගැලිලා හිටියේ මෝහාන්ධකාරයෙන් අන්න හිත ටික ටික අයින් වෙලා අයින් වෙලා හිත නිදහස් වෙන්න. හිත නිදහසක් භුක්ති විඳින්න. කෙලසුන්ගෙන් තොර හිතක් පවත්වන්න. ඇලීම් බැඳීම් තණ්හාවන්ගෙන් උපාදානයන්ගෙන් තොර හිතක් පවත්වන්න අන්න මේ යෝගාවචරයේට ඔන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාතාවක් කියලා තියෙනවා මේ ද්වේතානුපසනා සූත්‍රයේදී සුත්ත නිපාතේ එන බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම. චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය. බබ්බාතේ අන්තකිරියාය නතේ ಜಾති ජරූප ගාති. චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය. එනිසා බුදුරජාණන් බුදුහාඳුරෝ කියනවා මේ යම්ස කෙනෙක් මුලින් චේතෝ විමුක්තියක් හදාගත්තා නම් අන ඉක්බිතිව එයාට මේ පඤ්ඤා විමුක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒකයි සමත භාවනාවකින් අන්න යම් පමණක හිතේ සමාධිමත් භාවයක්. චේතෝ විමුක්ත ස්වභාවයක්. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම් తాවකාලිකව මුදු මුදු නිදහස් වෙච්ච ස්වභාවයක් හදාගත්තා නම් අන්න එයාට ඊළඟට මෙන්න මේ ප්‍රඥා විමුක්තියක් කියන දෙයක් හදාගන්න හැකියාව තියෙනවා. බබ්බාතේ අන්තක්‍රියාය නැතේ ಜಾති ජරූප ගාති. අන්න මේ එබඳු තැනැත්තෙකුට හැකියාවක් තියෙනවා, භව්‍ය භාවයක් තියෙනවා, කල හැකි ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ජාති ජරා මරණයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම සඳහා. ඒතර පින්වත්නි මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ සමත විපස්සනාවන් දෙක හොඳට නිකන් අතිනතල්ලන් යන ගතියක්. එකිනෙකට එකක් උපකාර කරන ගතියක්. එකක් පත පදනම් වෙලා ඊළඟ එකේ යෙදෙන ගතියක් පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා විපස්සනා වඩමින් ඉන්න යෝගාවචරයෙකුට උනත් බුදුරජාන් වහන්සේ අවවාද කරනවා යතම් වෙලාවට හිත නිකන් මලානික වෙනවා නම් මේ ගැන උදාසීන වෙනවා නම් ඕනට වඩා මේ දේ තුල යෙදෙන්න අකමැත්තක් එනවනම් අන්න ආයෙත් ගිහිල්ලා පොඩ්ඩක් සමතේ වඩන්න කියලා කියනවා. ආයෙත් හිත සතුටු කරන භාවනාවක් මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. මොකක් හරි නැත්නම් අර ගැඹුරු සමාධියක් වෙන්න පුළුවන්. ඒකට ගිහිල්ලා අන්න ආයෙත් හිත පොඩ්ඩක් නගලා ගන්න. ආයෙත් හිත පොඩ්ඩක් උස්සලා ගන්න. ආයෙත් හිත සතුටු කරලා ගන්න. සැහැල්ලු කරලා ගන්න. ආයෙත් ගිහිල්ලා අන්න විපස්සනා වඩන්න. එතකොට මේ දෙක බොහොම අත්වල් බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. එකිනෙකට එකක් උදව් කරනවා. ඉතින් මෙහෙම යන ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒතොර ටික ටික සාර්ථක වෙන්නේ. මේ චේතෝ විමුක්තියත් අවශ්‍යයි පඤ්ඤා විමුක්තියත් අවශ්‍යයි. මේ දෙකේ ගැඹුරකට යෑම තුලින් තමයි ටික ටික අපේ හිතේ තියෙන ආශ්‍රවයන් දුර වෙලා අනුසේ ධර්මයන් ප්‍රහාණය වෙලා අපිට යම් පමණකින් මාර්ගඵල ප්‍රතිවේදයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධාකාර පැතිවලින් තොර මේ හිත දියුණු කරන හැටි කියලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් කරන්න ඉතින් අපි ඊළඟ බුද්ධ ශාසනය එනකම් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වර්තමාන බුද්ධෝත්පාද කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. අදටත් අපිට ධම අහන්න ලැබෙනවා. ඒ වගේම අපිට මේ දේවල් යම් පමණකින් හෝ තේරුම් ගන්න ඌමනා කරන බුද්ධියක් අපේ වාසනාවට අපේ පෙර පිනට ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත් මේ අපි ලබලා තියෙන මනුෂ්‍යාත්ම භාවය කිසිසේත්ම ලඝු කොට සුළු කොට සලකන්න එපා. මේක මේ ආවට ගියාට ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයක් නෙමෙයි. ඒක නිසා මේ මනුෂ්‍යාත්ම භාවය හුදු ලෞකික පරමාර්ථයන් සඳහාම දිය කළා හරින්න එපා. ඒ නිසා Tamanගේ ආධ්‍යාත්මික දියුණුවක් වෙනුවෙන් යම් කාල පරිච්ඡේදයක් ගත කරන්න. මේ ජීවිතයේදී කෙසේ හෝ මම මේ ඉපදුනාට පස්සේ ඉපදෙනවත් එක්ක මං ගෙනාපු හිත ඊට වඩා පියවරක් හරි මම පිරිසුදු කරගෙන ඊට වඩා පියවරක් හරි මම ඔසවගෙන මේ මේ ජීවිතයෙන් මං චුත වෙනවා. මේ ජීවිතේදී මම මැරෙනවා කියලා යම් අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද මේ කිසිම දෙයක් අපේ අම්මට තාත්තට කරලා දෙන්න බෑ. අපේ ගුරුවරුන්ට කරලා දෙන්න බෑ. අපේ දරුවන්ට කරලා දෙන්න බෑ. අපේ හිත හදාගන්න එක අපි අපිම කරගත යුතුයි. අපේ හිතේ සතිය දිනු කරගන්න එක, අපේ හිතේ සමාධිය දිනු කරගන්න එක, අපේ හිතේ ප්‍රඥාව දිනු කරගන්න එක අපි අපිම යෙදিলা මහන්සිලා කරගත යුතුයි. ඒ දේ කළොත් ඒක අපිටමයි. අපි හදන දරුමල්ලන්, අපි යාන අපි ගන්න ඉඩම් කඩම් මේ ඔක්කොම මරණයත් එක්ක අපිට අහිමි වෙනවා. ඒක අප්‍රිය දායාදයන් බවට පත් වෙනවා. මේ දේවල් සඳහා අපි කොයිතරම් මැරීගෙන කටයුතු කළත් අපි මැරෙනකොට මේ සියල්ල අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා. නමුත් පින්වත්නි අපි අපේ හිත හදාගත්තොත් ඒකම අපිට පිහිටට හිටිනවා. ඉතින් ඒ නිසා මේ කරුණු තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මේ සමතය ප්‍රඥාව එමන් නැත්නම් මේ සමත විපස්සනාවන් අපේ හිත තුළ දියුණු කරගෙන මේ කෙලවරක් නිති සංසාර ගමනින් අත මිදීම පිණිස ඊයේ ධර්මදේශනාවත් අද ධර්මදේශනාවත් යම් පමණක හෝ අපට සියලු දෙනාටම එකසේ මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි